සාමාන්‍ය ලෙස අද ඒ බස් අච්චු සඳහා අධික අධිකරණයට ගිහලා අධික දඩයක් ගහන්න පොලිසිය යොමු වෙලා තියෙනවා. ඒක වැඩි ආකාරයෙන් සිද්ධ කරන දෙයක්. මේ සම්බන්ධයෙන් අපි පොලිස් නිලධාරීන් දැනුවත් කරා කෙසේ වෙතත් දිගින් දිගටම බස් අතර යොදුනන්ට අසාධාරණ විදිහට උන් පෙළඹිලා තියෙන අධිකරණයට යොමු කරන්නේ. මේ සම්බන්ධයෙන් සඳුදා හෝ දිනේ අපිට සාධාරණ පිළිතුරක් නොලැබුණොත් ඉදිරි දින කිහිපය තුළ කොළඹ සහ කොළඹ දහවල් ප්‍රදේශවල බස් traveling, you are っていう話なわけ。